මම ඊයේ මතක් කළා අදත් ඒ ටික මතක් කරන්නම් අතීත සංසාරේ ලෝතර බුදුරජාණන් වහන්සේලා වුණ තරම් ලෝකේ පහළ වුණා. ඒ අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සියලු සසර දුක් අවසන් කරන සද්ධර්මයක් දේශනා කළා. අනේ ඒ එකම ශාසනයක්වත් අපිට මනාකොට ඇසුරු කරගන්න ලැබුණේ නැහැ. ඒකට හේතුවක් තිබුණා. ඒ අමාමෑණියන් වහන්සේ ලෝකේ පහළ වෙලා සද්ධර්මයේ දේශනා කරනකොට අපි කළ අකුසල කර්මයකට කල්ප ගණන් පැහැෙන අවීචයක ඉපදිච්චාය වෙන්න ඇති. ඒ හින්දා තී අවස්ථාව මගේ හැරුණා. එහෙමත් නැත්නම් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ශ්‍රම සුතු ටිකක්වත් නොලැබෙන ප්‍රේත ලෝකෙ ඉපදිලා ඉන්න ඇති. එහෙමත් නැතිනම් කාපිපාසා දුකෙන් ඒ වගේම තව සතෙක් තව සතෙක්ව කයි කියන බයෙන් හැම වෙලාවෙම පිච්චි පිච්චි ජීවත් වෙන තිරිසන් ආත්මයක අපි ඉපදලා ඉන්න ඇති. ඒ හින්දා තේ යමාමෑණියන් වහන්සේට අසුරු කරන්තේ ධර්මය අසුරු කරන්ත ඔබටත් මටත් බැරි වුණා. තවත් වෙලාවකදී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඇති අපි අසඤ්ඤතලයක අරූප ලෝකයක උපදලා ඉන්න ඇති ඒත් අපිට සත්‍යධර්මෙ වැරදුනා ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ධර්මයේ තියෙන මේ ලෝක ධාතුයේම සමහර විට අපි ඉපදලා ඇති ඕනතර සමහර විට නෙමෙයි ඉපදුනා අනේ ඒ කාලවලදී කිසියම් උගත්කමක් නැති මේච්ච ගතියකි නොදියුණු පලාතක අපි ඉපදලා ඇති. වැඩි යුගයේ වගේ කියන ඒත් ඒ තථාගතයන් වහන්සේලා ධර්මයට අපිට හම්බුනේ නැහැ. එහෙමත් නැතිනම් ඒ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න පරිසරයේ මෙන්ට ඇති. හැබැයි සද්ධාව නැහැ. නුවණ නැහැ. හරි වැරද්ද තීරුම් ගැනීම හැකියාව අපි ළඟ තිබුණේ නැහැ කියලා දුන්නෙත් නැහැ. මිත්‍යා දෘෂ්ටි සහගතයි. සමහර විට ඒ ධර්මයට ඒ ශාස්ත්‍රඥ වහන්සේලාට බැන බැනත් ඉන්න ඇති. ඒ හින්දාත් වැරදුනා. එහෙමත් නැතිනම් ආනන්තරිය අකුසල කර්ම අපි අතින් වෙලා අපි හොඳට ඉපදිලා නමුත් මව මරලා පියා මරලා රහතන් මරලා මේ වගේ අනන්තරිය අකුසල කර්මයක් නිසා කර්මාවරණයකින් අපිට ධර්මය වැහෙන්න ඇති. එහෙම නැතිනම් ජාති අන්ධ උපතිම අන්ධයි උපතිම බිහිරි බණ පොතක් බලන්ට බණ පදයක් අහන්න පුළුවන් කමක් නැති කෙලතුළු මන්ද බුද්ධික වෙලා ඉඳ ඇති ඒත් අපිට ධර්මයේ වැරදුනා ඊට පස්සේ හොඳට නුවණයි. හඟවා කියන අර්ථයක් තේරුම් ගන්න පුළුවන් ඥාන ශක්තියක් ඇති. හොඳට කරුණ කාරණා තේරුම් ගන්න පුළුවන් හොඳ තීක්ෂණ බුද්ධියක් ඇති. මිනිස්සෙක් කියලා අපි මේ ලෝක ධාතුවේ ඉපදෙන්න ඇති. ඒත් අවාසනාවට ඒ කාලේ බුදුහාමුදුරුවෝ පහළ වෙලා නැහැ. ධර්මයේ පහළ වෙලා නැහැ. අපිට ජීවිතය යහපත එනකොට සද්ධර්මය තථාගතයන් වහන්සේලත් නැහැ. තථාගතයන් වහන්සේ සද්ධර්මයේ ලෝකේ තියෙනකොට අපේ ජීවිතයට යහපතක් නැහැ. මේ කුමන ආකාරයකින් හෝ සත්‍ධර්මයේ වැරදුණු බවට සාක්ෂියක් ඔබෙත් මගෙත් අද සසර පැවැත්ම. පින්වත්නි මේ ලෝකය කියලා කියන්නේ ඔබටත් මටත් අද මේ හම්බ වෙන මේ වටපිටාව විතරක් නෙවෙයි ඔබටත් මටත් අද දැනෙන හිතේ වෙහෙසකම අපහසුකම නෙමෙයි සසර දුකයි කියන්නේ මේ ලෝකේ උපන්න දවසේ ඉඳලා තමන්ගේ මල මුත්‍ර ගුඩේ වැටිලා අනුන් විසින් කවන පොවන නාවන අන්දන පලන්දන තත්ත්වයටපත් වෙච්ච මුළු ශරීරයම කුණු වෙච්ච ඊටාම දුක්ඛිත මිනිස්සේ උපන්න දවසේ ඉඳන් හිටියා. ඒ මිනිස්සේ නිසුගතියක. එතකොට හිතන්ට දුගතිය මොන විදියකට ඇද්ද කියලා. ඔබ අද මෙතන ඉන්නේ ඉබඳු කාර්කස අවීචිත යන්න පුළුවන් දුක උඩු ප්‍රීතිය ගැනයි. කල්ප ගණනක් පැහැෙන අවීචයට තියෙන දුක හේතුව ඔබ ළඟ තියාගෙන මේ ඉඳගෙන ඉන්නේ. ඔබ නිර්භය තැනක ඔබ සතුට වෙන්න පුළුවන් තැනක හොඳට දුවා දරුවෝ ගෙවල් දොරල් යාන වාහන ඉදකඩම් ගොඩාක් තියෙන ගොඩාක් මුදල් තියෙන මේ වගේ නෑදෑය ගොඩාක් ඉන්න මම ඉඳගෙන ඉන්නවා කියලා නම් ඔබට පේන්නේ ඒ ඔබට වැරදිලා. එහෙම ඇති. ඒ දවස් වලින් ගත්තොත් 36000කට විතරයි. අවුරුදු 100ක්ම ඔබ ඉන්නවනම්. ඒ හැකියාව මාස වලින් ගත්තොත් 1200කට විතරයි. හැබැයි ඒක ඔබෙන් ඔබේ ඔබට පෙනෙන දෙයට ඔබෙන් ඔබේ ඔඩුක්කු තුළ ඒක යට වෙලා පවතින සත්‍යයක්. ඒ තමයි කල්ප ගණන් පැහෙන අවීචී දුක. කල්ප ගණන් පැහෙන ප්‍රේත ලෝක දුක බොහෝ ආත්ම ගණන් දුක් විඳින්න වෙන ත්‍රිසංගත ලෝකවල දුක. නිന്ദා අපහාස ඇනුම් බැනුම් තාඩන බීන හිත් වේදනාවන් කියන මේ දුක උපාදෝ දුක් විතියාගෙන ඉන්නේ. ඔබේ ඔය කාමයේ නැමැති ලෝකෙට වැහිලා ඔබ ඉන්න මම මගේ මම මගේ කියාගත්ත ටැංකියට වැහිලා තියෙන නිසා ඔබට ටික පේන්නේ නමුත් ඔබට මම මතක් කරනවා එක දෙයක් මේ තරම් දීර්ඝ සංසාරක දුක් විඳත් මේ ලෝකයේ තුල ඒබඳු දුකෙන් මිදෙන මාවතක් තිබුණේ නැති නිසා නොතිබුණු නිසා නොලැබෙන නිසා බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. ඉතින් මම අවීචිතක പ്രേත දුක, තිරිසන් දුක ඔබට කිව්වොත් සමහර විටක ඔබේ හිතට ඒකේ තරම්ම දැනෙන එකක් නැහැ. කුමක් නිසාද? ඔබේ ආයතෙන් ටික අද හැදිලා තියෙන සුගතියක නිසා. සුගතියක තියෙන විපාකයක් ස්පර්ශ කරමින් මනෝමය දුකතියක් ගැන කියනකොට නුවණක් තියෙන කෙනෙකුට නුවණට ස්පර්ශ වෙනවා. නූල නැති වුණොත් එයාට ඒක ස්පර්ශ වෙන්නේ නැහැ ස්පර්ශ වෙන්න තැනක් නැහැ. ඒ නිසා ඒ අතීතයේ සමාහයට පිළිගන්න අපහසු ඇති. ඒ හින්දා එහෙම මතක් කළාට ඒ අතීතයත් පැත්තකින් තියන්න. නොපෙනෙනවා නම් පින්වතුනි භවයෙන් වැහුණු නිසා එබඳු කෝරු කටකු තියුණු දුක් විඳ දුක් විඳින්න තියෙන භවය අපිට නොපෙනීම පුදුමයක් නෙවෙයි ඇස් පනා පිට පෙනෙන මේ දේවලුත් ඇහි හැපි හැපි පෙනෙන අරමුණුත් අපිට නොපෙනෙනකොට ඔබ සමග එකට ඉපදෙලා එකට ජීවත් වෙලා ඔබත් ඔබ වගේම මම මගේ කියලා ජීවත් වෙ හිටපු කී දෙනෙක් මේ ලෝකෙන් ගිහිල්ලා ඇද්ද ඒත් ඔබට තේරෙන්නේ ඒ අය මරුණට ඔබ මැරෙන්නේ නැහැ වගේ. ඒ වගේම තමන්ගේ ජීවිතයේ අන්තිම කාලේ ජරා ජීව ස්වභාවයටපත් වෙලා අනුන් විසින් කවන පෝරණාවන අන්දර පලන්දර තත්වයටපත් වෙන විදිහට මේ රූපයේ දිරල ජරා ජීර්ණ බවටපත් වෙච්ච කොච්චරයි ඔබට හමු වෙලා ඇද්ද ඒත් ඔබට ඒක පේන්නේ මේ හැම එකකින්ම කියන්නේ මගේ හෙට දවසේ ජීවිතය නේද කියලා පේන්නේ ඔබට හිතෙන්නේ යා වයස වුණා වයසයි එච්චරයි හැබැයි මම එහෙම වෙන්නේ නෑ වගේ ඒ වගේම මේ ලෝකේ අද දවසේදී මොන තරම් දුක් විඳින ලෙඩ රෝගයක්ද ඒත් අපි කාටවත් දෙන්නේ හෙට දවසේ මගේ ජීවිතය නේද මේ මේ ජීවිතය නොවුනත් හසරදී හෝ මේ ජීවිතේ මොන වෙලාවක හැදෙන්න පුළුවන් පත් වෙන්න පුළුවන් දේ නේද කියලා පේන්නේ නැහැ. දේව දූතයෝ කියලා කියන්නේ සසරක පිහිටක් රැකවරණයක් නැති අනාථ ගතියකයි ඔබ ඉන්නේ කියලා ඔබට සිහිපත් කරවන ඔබේ පැවැත්ම ඔබේ සැකැස්ම ඔබේ නැවැත්ම මේ වගේ වටපිටාවකයි ඉන්නේ කියලා ඔබට සිහි කරගන්න තියෙන අරමුණු ටිකත් ඔබට නොපෙනෙනකොට භවයෙන් එහා වෙන දුකක් දුකක් නොපෙනීම පුදු දෙයක් නෙමෙයි. නමුත් මම අද එකක් මතක් කරනවා. මේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ අතීත දුක් වින්දා කියලා කනගාටු වෙන්න නෙවෙයි. අපායට යන දුක් තියනවා කියලා බය වෙන්න තැති ගන්නට නෙවෙයි. සංවේගයක් ඇති කරගෙන මේ දුකෙන් නිදහස් වෙන්න. ඕගලන්ට හිත තුළ කොච්චරම් දුක් දුම්නත් ඇද්ද ප්‍රශ්න ගැටළු ඇද්ද? අපිට හිතෙන්නේ මේ ඔක්කොම වෙන්නේ මටයි කියලා. නමුත් හැමෝටම ලෝකේ ප්‍රශ්න ගැටළු අපිට හිතෙන්නේ අපේ ජීවිතයේ ප්‍රශ්න ගැටළු අපි විසඳ ගන්න ඕනේ. ධර්මය කියන්නේ ඉතින් වෙන එකක්. ඉතින් ඊට ලැබුණොත් මේ ප්‍රශ්න වලට උත්තර හොයලා බණ භාවනා කරනවා. කියන තැනකින් ගොඩක් දෙනෙකුට කතා කරනකොට කියනවා කොහෙද බණ භාවනාවක් කරගන්න වෙලාවක් නැහැ. ඔකට හිත හදාගන්න බෑ. අපිට හරියට තාම සිල් රැකෙන්න බෑ. ඒ හින්දා පන්සලකට තාම අපිට යන්න සුදුසු නෑ කියලා. ඉතින් මම කියන්නේ හිත හදාගන්න පුළුවන් නම් සිල් රැකෙන්න පුළුවන් නම් මේ දැන් දුකෙන් නැතුව ඉන්න ඕන පන්සල් යන්න ඕනෙත් නෑ. ලෙඩු නෙමෙයි ඉස්පිරිතාලෙ යන්න ඕනේ. නිරෝගී නේද? ලෙඩ තියෙන හින්දා නේද ඉස්පිරිතාලෙ යන්න ඕනේ. මේ ලෙඩ ටික හොඳ වුණොත් ඉස්පිරිතාලෙ යනවා කියලා කෙනෙක් කියනොත් නම් හරිද? ඔබට දුක එන නිසා ඔබට හිත රිදෙන නිසා ප්‍රශ්න ගැටලු දුක් දුම්නස් තියෙන නිසාමයි ඔබට ඔබ පාලනය කරගෙන සංවර කරගන්න බැරි නිසාමයි ඔබ පාසල් වෙන්න ඕනේ. ඔබ ධර්මයක් තුරලට එන්න ඕනේ කියන එකත් මතක් කළා. බුදුහාමුදුරෝ ලෝකේ පහළ වුණේ මේ ජීවිතේ ඉන්න සියලු දුක් අවසන් කරන්ට කියන එකත් මතක් කරනවා. හෙට දවසේදී විඳින්න තියෙන ගෝර බීරෝ සංසාර දුකෙන් මිදෙන්නවා මිදුනා කියන්න තියෙන එකම සාක්ෂිය මේ දැන් තියෙන දුකෙන් මිදෙන එක. මේ දැන් තියෙන දුකෙන් මිදෙන්න බැරි නම් මට මම කොහොමද සසර දුකෙන් මිදෙන්නේ? ඒ නිසා මම ඔයගොල්ලන්ට ඉතාමත්ම වටිනා දහම් කරුණු ටිකක් කියලා දෙනවා. මේ දහම් කරුණු ටික ගොඩාක් වටිනවා. එහෙනම් හොඳට අහන්න මේක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. මේ ටික තේරුණොත් ඒකාන්තයෙන් ඔබේ සසර ගමන බොහෝ කල නැ සසර ගමන පැත්තකින් තිබේ ඔබේ ඔය මේ ජීවිතයේ දුක බොහෝ කලක් පවතින්නේ මේකෙන් මේ කරුණ ටික තේරුම් ගන්න අතිශය දක්ෂයෙක් විය යුතුයි. අපි ගොඩාක් වෙලාවට හොයන්නේ මට හොඳට ඒ කියන බණ තේරෙනවද? ආ තේරෙනෝ නම් හොඳයි. තේරෙන්නේ නැත්නම් වැඩක් නෑ අපිට තේරෙන්නේ. හොඳට මතක තබා ගන්න. අපිට හොඳට බණ තේරෙනවද කියලා අපි බලන්න හොඳ තීක්ෂණ ප්‍රඥාවන්ත භූමියක හිටගෙන නෙමෙයි. පිනෙනදී ඇලෙන, බැඳෙන, ගැටෙන, ගහ බැන ගන්න, අඬන, වැළපෙන විලාප දෙන්න පුළුවන් සැහැල්ලු මනසක ඉඳගෙන. යට යන ගලක් උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කරලා දුක් විඳිනවා නම් කෙනෙක් මොනතරම් මෝඩද? අන්න ඒ තරම් මෝඩකමක් ජීවිතේ කරගත්ත අපි ඉන්නේ. ඒ අපිට වෙහෙසක් නැතුව බණ තේරෙනවා නම් ඒ තේරුණු දහමත් මෝඩයි. නමුත් මේ දර්ශනය අපේ මෝඩකම ඉවත් වෙන්න තියෙන එකක් නම් මෝඩකම තියෙන මට්ටමට පේන්නේ නෑමයි. මෝඩකම එහාට මෙහාට විසි වෙන විදිහට සිහිනුවන යොදවලා බැලුවොත් පෙනෙන එකක්මයි මේ ධර්මය. ඒ දර්ශනයට අපේ මෝඩකම පවත්වන්න බෑ. එන්න හොඳට මතක තබා ගන්න. සරල දෙයක් හොයන්නේ ප්‍රඥාව කැඹුරු නැති නිසායි. ඒක කවදාවත් හෙව්වා කියලා ඒ මට්ටමේ හිතේ කියලා ප්‍රඥාව වර්ධනය වෙන්නේ ඔබට නොතේරෙයි නම් අද මට ඒක තේරුන්නේ නැහැ කියන්නේ හොඳ චින්තනයක් තියෙන මිනිස්සෙක් හැටියට මට නොතේරෙන. නමුත් තේරුම් ගත්තම යමක් තියෙනව නේද? ඒක ඔබේ ආරම්භයේ මිසක අතහැර දැමීමේ පළමු අවස්ථාව නෙවෙයි. ඒක යමක් ගවේෂණයට ඔබට ලැබුණු පළවෙනි අවස්ථාව. ඔබට කවදාවත් නැති අත්දැකීමක් ඊට පස්සේ ලැබුණා. මෙච්චර කල් හිතාගෙන හිටියේ මේ හැම දෙයක්ම මට තේරෙනවා දන්නවා කියලා. නමුත් පස්සේ ලැබුණ දෙයක් මට තේරෙන්නේ මට දන්නේ මොකද්ද කිව්වා? මොකද්ද ඒ කිව්වේ? මොකක්ද ඒක කොහොමද තේරුම් ගන්න කියලා ඒක තේරෙන තැනට අවබෝධ වෙන තැනට දැනගන්න තැනට එන්න ආරම්භ කරගන්න පටන් ගන්න. තේරෙන දවසටත් ඔබට ඒකෙන් තේරෙයි ඇත්තටම මේක යහපතක් වෙනවද නැද්ද කියලා. ඒකට අතහැරලා ගන්න වෙන්නේ නැත්තම්. ඒ හින්දා ගැඹුරුයි කියලා අයින් කරන්න එපා. ලෝකේ සාමාන්‍ය මනසට ඇත්තටම තේරෙන්නේ නැති දෙයක් මම මේ කියන්නේ. නෝ බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ සත්‍යධර්මය අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු සම්පත් තියෙන එක්කෙනෙක් ඉන්නවා කියලා දැකලා යුදුම් ගාන හොයාගෙන යනවලු. ඒට මෙහා මග දෙපස බොහෝ අය හම්බ වෙන්නේ නැද්ද? තථාගතයන් වහන්සේ අයට කරුණාව නැද්ද? මූණ බලලාද සලකන්නේ? තථාගතයන් නෑ. අනිත් අයට දේශනා කරන ඉඩ තිබුණු. එක්තරා දවසක් බුදුරජාණන් වහන්සේගෙන් බමුණෙක් කියලා අහනවා ඔබ වහන්සේ ආත්මස්තකාම ඉතින් ওই තරම් උභාසය කරුණාවක් තිබුණා උභාසය මොකද භික්ෂූන් වහන්සේලටම විතරක් බණ කියන්නේ. උභාසය ওই තරම් මහා කරුණික නම් මේ නිගන්ඨලා ඉන්නවා අන්‍ය ශාස්ත්‍රවරු ඉන්නවා. ඈ ඇයි ඔබ වහන්සේ ওই තරම් කරුණාව නම් එක පිරිසක් විතර කල්ලගෙන බණ කියන්නේ ඇයිට කියන්නේ ඉතින් හැමෝටම සාධාරණයි කියලා කියනවා නම් ඔබ වහන්සේ ඇයි මේ පිරිසක් විතර උදේ ඉඳන් රැ වෙනකන් අවවාදන සසන කරනවා අනිත් අය ගැන එහෙම කැක්කමක් ඇතුව කටයුතු කරන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ කියන පමණ මම නුඹෙන් ප්‍රශ්නයක් අහන්නම් නුඹට තේරෙන විදිහට උත්තර දෙන්න ඔබට කුඹුරු තුනක් තියෙනවා. එකක් තියෙන හොඳට මඩ තියෙන හොඳට පොහොර තියෙන හොඳ ශාස්ත්‍රීය බිම. ඊට පස්සේ තව බිමක් තියෙනවා සාමාන්‍ය මඩ තියෙන සාමාන්‍ය පොහොර තියෙන බිම. තව තියෙනවා ලුණු සහිතයි කරණටි සහිතයි කිසිවක් වගා කරකට හැදෙන්නේ නැති බිම. ඔබ වීව පුරන්නේ ඉස්සෙල්ලාම කොයි බිමේද යමක් හොඳට මඩ තියෙනවා නම් පොහොර තියෙනවා නම් සරුණ ඒ දිනේ. ඇයි ඉතින් ඔබට ඔබගේ සිත සමාන නම් ගොවියෙක් නම් හැමතැනකම ඇයි ඉස්සලා අර කර්මටි සහිත එකේ වපරන්නේ? ඒකේ අත්‍යන්නේ තරම් හොඳ නැහැ. අත්‍යන්නේ නැහැ. ඒ හින්දා ඉස්සෙල්ලාම අත්‍යන තියෙන කුඹුර වපරනවා. ඉතුරු වුණොත් ඊට පස්සේ දෙවනුවට මධ්‍යම ප්‍රමාණයකින් වපරනවා. හැදුනක් කමන්නේ නැහැ හැදුනක් කමන්නේ අඩුව ගානේ ගවයෙක්වත් හයිනේ කියන අදහසෙන් ඉතිරියක් තිබුණොත් අරක වපුරලා දානවා බමුණ මාත් ඒ වගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන්නේ සාරවත්දිමා හොඳට කන් යොමු කළා මේ ධර්මය අහනවා ඉගෙන ගන්නවා එතෙන්ට වපුරපු දේ ප්‍රතිඵලයක් තියෙනවා ගන්න හින්දා මම එයාට ගොඩාක් කියනවා ඊට පස්සේ සාමාන්‍යයෙන් මිනිස්සු ඉන්නවා ඒ ඇයිට ඊට පස්සේ කියනවා නමුත් යම් කිසි කෙනෙක් මේ ධර්මය හොඳට දැනගත යුතුයි දැනගත යුතුයි ඒක පුරුදු පුහුණු කර යුතුයි කියලා හිතන්නේ වෙන දෘෂ්ටියකින් ඉන්නේ ඉතින් ඉඳලා හිතුව ඒ අයට ධනපදයක් කියනවා අහම්බෙන් හෝ වචනයක් තේරුනොත් ඒක තහපත් නැහැ කියලා වික්ෂුන් වහන්සේලාට විතරක් කියන්න නැවත නැවතත් අනිත් අයට නොකියන්න හේතුව මෙන්න මේක කිව්වහම තේරුම් ගත්තා ඉතින් ඒ වගේ මේකෙන් මුතුට මතක් කරන්නේ බණහන කරනවත් ඕගොල්ලෝ බලා ගන්නට ඕනේ ඕගොල්ලෝ මේ කුඹුරු තුනේ කුයි කුඹුරුද කියන එක මම මොන කුඹුරුද වෙන්නේ කියන එක නොතේරෙන්න පුළුවන් නොතේරුණත් මට තේරුනේ නෑ බුදුහාමුදුරුගේ ධර්මයේ තේරුනේ නෑනේ මගේ ජීවිතේට යහපතක් නෙමෙයි මම මේක තේරුම් ගන්න පෙර වීර්ය ප්‍රතිපී කියන ඒ සරුබිමක ලක්ෂණය අද තේරුන්නේ තේරෙන කෙනාම විතරක් නෙමෙයි සරුබිමක ලක්ෂණය. නොතේරුණු කෙනා තේරෙන්න උත්සාහවත් වෙන බව සරුබිමක ලක්ෂණයක් කියන තැනොත් මතක තියාගෙන මෙන්න මේ ටික ශ්‍රවණය කරන්ද හෙට දවසේදී ඔබේ ජීවිතේට බොහෝ සැනසෙල්ලක් ගෙනත් දෙයි කියන කාරණාව මතක් කරනවා. පින්වතුනි සංයුක්ත නිකායේ අක්ෂානගත කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ලෝක සමුදයං කෝ කච්ඡාන යථාභූත සම්මප්පඤ්ඤාය පසතෝ යාලෝකේ නත්තිත සනෝති මේ ලෝකය ඇති වෙන හැටි යම් කිසි කෙනෙක් දකිනවා නම් කවදාවත් එයා ලෝකය කියලා එකක් නැහැ කියලා කියන්නේ නැහැ ලෝක නිරෝධං කෝ කච්ඡාන යතහ භූත සම්මප්පඤ්ඤාය පස්සත යා ලෝකේ අත්ථිතසන හොති ලෝකයේ කියන එක නිරුද්ධ කරන්න පුළුවන් එකක් නිරුද්ධ වෙන එකක් නිරෝධ වෙන ධර්මතාවයක් තියෙනවා ලෝක නිරෝධය කියන ධර්මතාවයක් තියෙනවා කියලා නුවණින් දැක්කොත් එයා තියෙනවා කියලා කියන්නේ යේ බුයනකෝ කච්ඡාන අත්ථංචේ වනත්ථංචේ කච්චායන මේ ලෝකය බොහෝ සෙයින් ඇත සහ නැත කියන අන්ත දෙක ඇසුරු කරනවා එක්ක ලෝකයක් තියෙනවා කියනවා එක්ක ලෝකයක් නැහැ කියනවා ඒ තේති උභෝ අන්තේ මජ්ජින තථාගතෝ අභිසම්පත මේ අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ ධර්මය අවබෝධ කරා කියන කියනවා යම් කිසි කෙනෙක් ලෝකේ ඇතිවීමත් ලෝකේ නැතිවීමත් නොදක අවුරුදු 100ක් ජීවත් වන තේ ජීවිතයේ ජීවිතයක් යම් කිසි කෙනෙක් මේ ලෝකේ ඇති වෙන හැටි හා ලෝකේ නැති වෙන හැටි දැනගෙන එක දවසක් ජීවිතන තේ ජීවිතයේ ශ්‍රේෂ්ඨයි කියලා බුදුහාමුදුරු පෙන්වනවා. එහෙනම් අපි බලමු කුමන දර්ශනයක් තියෙන කෙනාද ලෝකේ නැහැ කියලා කියන්නේ. කුමන විදිය දර්ශනයක් උපදවාගත් කෙනෙක්ද ලෝකයේ තියෙනවා කියලා කියන්නේ නැත්තේ. ලෝකයේ ඇති බවක රැඳෙන්නේ නැති බවක රැඳෙන්නේ නැතිව ඉදප්පච්චේතා මේ ප්‍රත්‍ය නිසා මේ ධර්ම උපදිනවා කියන මේ දර්ශනය බුදුරජාන් වහන්සේ පෙන්වුවේ කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු. ඉස්සෙල්ලා බලමු ලෝක සමුදය ඇතිවෙන්න ඉස්සෙල්ලා ලෝකය කියන එක. බුදුරජාණන් වහන්සේ කිව්ව නිසා නෙවෙයි. මම කියන නිසා නෙමෙයි. ඔබ ඔබේ ජීවිතයේ බණ කියනවා බණ අහනවා කියලා තව එක රටාවක් නෙමෙයි මේ සැබෑවටම ප්‍රශ්නයක් විසඳ ගන්න මේ යන්නේ. මම මේ මොනවාර්ධයක් කියන්න ආව නෙමෙයි. සැබෑවටම දුකින් මිදුණු කෙනෙකුට දුකින් නිදහස් වෙන මාවතයි මේකෙන් හෙළි වෙන්නට ඕනේ. අපි බලමු ලෝකය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද ලෝකය? ලෝකය හඳුනගන්න ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. මොකක්ද? ලෝකය කියලා කියන්නේ කස්මෙන් ලෝකෝ පතිච්චිතෝ දුක්ඛෝ ලෝකෝ පතිච්චිතෝ ලෝකය කියලා කියන්නේ දුක මත පිහිටි එකක් දුක කියන්නේ ලෝකයේ මත පිහිටි එකක් ලෝකය කියලා කියන්නේ ඔබට ඔබට කෙනා කෙනා සීකර ගන්න මගේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා මට අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඉන්නවා නෑදෑයෝ තියෙනවා ලංකාවල් තියෙනවා එතකොට ඇමරිකාවල් තියෙනවා කියලා ඔය පෙනෙනවා එතකොට මේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නම් ඒ වටපිටාව Tamanට පෙනෙනවා දැන් මේ දෙරික් වටපිටාවේ ගෙවල් දුරවල් තියෙනවා ඉතින් ගොඩාක් මිනිස්සු ඉන්නවා කියලා පෙනෙන මට්ටමට තමයි ලෝකෙ කියලා කියන්නේ. තව ගත්තාම මේ මම ඉන්නවා ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ මම අතපය හතරම තියෙන මම ඉන්නවා කියලා ඔබත් ඉන්න ඔබට ඇසුරු කරන්න දෙයක් හම්බ වෙන තැන තමයි මේ ලෝකේ. ඔය ලෝකෙ තුල ඉන්න ඔබට නිර්මාණය වෙලා ඇති ප්‍රිය කැමැති පුද්ගලයෝ සහ කැමැති වස්තු ඉන්න ඔබට නිර්මාණය වෙලා ඇති අප්‍රිය දේවල් අප්‍රිය අය අප්‍රිය වස්තු ඔබට නිර්මාණය වෙලා ඇති ඔබ ඉපදුණු කෙනෙක් ඔබ ලෙඩ වෙන කෙනෙක් ඔබ මහලු වෙන කෙනෙක් ඔබ මරණයටපත් වෙන්න පුළුවන් කෙනෙක් කියන ක්‍රම මෙන්න මේ ලක්ෂණ තියෙන තැනට කියලා මොකක්ද? ලෝකේ. මේ ලෝකෙ තුල තියෙන්නම දුක. මේ යම් කෙනෙකුට යම් දෙයකට යම් වස්තුවකට ඔබ ප්‍රියයි නම් ඒකාන්තයෙන් ඒ වස්තු ඒ දේවල් නැති වෙන දවසට ප්‍රිය විප්‍රයෝග දුක්ඛයෝග කරගෙනමයි. යම් අය යම් දේවල් අප්‍රියමනාප නම් ඒ දේවල් ඔබ කරා ලං වෙනකොට ඔබට ඒකාන්තයෙන් අත්‍යං හයිස්ීමේ දුක එනවමයි. කැමති දේ දුරස් වෙනකොට අකමැති දේ ලං වෙනකොට දුක එන එක වළක්වන්න බෑමයි. ඒ වගේමයි මේ කය අනුක්‍රමෙන් දිරනකොට ඔබ මහලු වෙලා මහලු භවයේ දුක් විඳින්න කෙනෙක් නවත්තන්න බෑමයි. මේ කයට නොයෙක් ලෙඩ රෝග හැදෙනකොට ඔබ ලෙඩෙක් වෙන එක රෝගියෙක් වෙන එක වළක්වන්න බෑමයි. මේක තමයි ලෝකය. මේ ලෝකෙ තුල තමයි සත්වයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, ආත්මයය ඉන්නවා. ඒ ගොඩාක් සත්වයෝ ඔයගලන්ට දැනෙන්නේ පෙර ජීවිතයක ඉඳලා කුසල අකුසල කර්ම කරගෙන උපන් අය, තව කුසල අකුසල කර්ම කරගෙන එහාට යන අය. මේ මම මතක් කරන ලෝකේ ඇති ලෝකේ විස්තරේ ඕගලන්ට දැනෙන අපිට දැනෙන දේ දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මෙහෙම ලෝකේ කියලා දෙයක් තියෙනවා කියලා දකිනකොට නුවණින් යුක්තව යම් කිසි කෙනෙක් ලෝකයේ කියන එක හැදෙන හැටි දකින්න කෙනා නෑ කියන්නේ. හැබැයි දැන් මේ ලෝකෙ තිබුණාට ඕගොල්ලන්ට ඕගොල්ලෝ දන්නවද ওই ලෝකේ හැදුනේ කොහොමද කියලා? අන්න එතනයි වටින්නේ. අපි බලමු යම් කිසි කෙනෙක් මේ කයෙන් නිදහස් වෙන්න හරි නිවන් දකින්න හරි ගිහිල්ලා මම කියලා කෙනෙක් නෑ සත්‍යයක් නෑ පුද්ගලයෙක් නෑ මේ කුණපු කොටස් ටිකක් තියෙන හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් තියෙන සත්‍ය පුද්ගලෙක් නෑ කියලා බැලුවොත් මොකද වෙන්නේ මේ කය මට මම කියලා පෙනෙනවා වගේ ඕගලන්ට ඔය කය මම කියලා පෙනෙනවද නැද්ද පෙනෙනවා ඕගලන්ට ඔය කය මම කියලා පෙනෙද්දී මම කියලා කෙනෙක් නෑ සත්වයක් නෑ පුද්ගලයෙක් නෑ කිව්වොත් ඒක බොරුවක්ද නැද්ද දැන් ඔයගලන්ට මේ මම කියලා පෙනෙනවා නම් මේ කය මම කියලා පෙනෙද්දි මම කියලා කෙනෙක් නැහැ කිව්වොත් නැහැ කියන එක බොරුවක්ද ඇත්තද? ඕගලන්ට පෙනෙනවද නැද්ද මේ කය මම කියලා? පෙනෙනවා. කය මම කියලා පෙනෙනවා නම් මම ඉන්නවා නම් ඉද්දි අපි මම කියලා කෙනෙක් නැහැ, සත්‍යෙක් නැහැ, පුද්ගලෙක් නැහැ කියලා හිත රවට්ට ගන්න බොරුවක් කියනව නෙමෙයිද මේ? බොරු කළ නිවන් දකින්න පුළුවන්ද? ඕගලන්ට මේ ඉන්නේ සත්වය පුද්ගලිය කියලා පේනවද නැද්ද? අවංකම කියන්නේ. පේනවා. මෙහෙම සත්වය ඉන්නවා පුද්ගලිය ඉන්නවා කියලා පෙනෙද්දි මෙතන සත්වය නෑ පුද්ගලිය නෑ හේතුඵල ධමයක් රූප කොටස් ටිකක් තියෙන්නේ කියලා බලනවා නම් ඔගොල්ලෝ ඕගොල්ලන්ට වංචා කරගන්නව නෙමෙයිද? බොරු කියනව නෙමෙයිද? සත්‍ය පුද්ගල භාවයට පෙනෙද්දිත් ඕගොල්ලෝ ඕගොල්ලන්ට පෙනෙනවා. ඕගොල්ලොම ආත්ම වංචාවක් කරගන්නවා. තමන්ට මෙච්චර පෙනෙන දේ තමන්ම ඊගාවට කියන නෑ නෑ පෙනෙ එහෙම එකෙක් නෑ සත්‍යයක් නෑ පුද්ගලෙක් සත්‍යයක් නැත්තම් පුද්ගලෙක් නැත්තම් මේ පෙනෙන්නේ මොකද්ද එහෙනම් දැන් බුදුදහමෙන් පෙන්වෙන්නේ මෙන්න මේක සත්‍යයක් පුද්ගලෙක් නෑ මම කියලා කෙනෙක් නෑ කියන එක කියන්න එපා මොකද්ද ලෝකේ ඇති වෙන හැටි දකින කෙනා නෑ කියන්නේ මම ඉන්න හින්දායි සත්‍ය පුද්ගලයෝ ඉන්න හින්දායි ලෝකේ කියන එකක් තියෙන්නේ. මම නැත්තම් සත්‍ය පුද්ගලයෝ නැත්තම් දුක්ඛ සත්‍යකුත් නැහැ. ඔය යම් කිසි කෙනෙක් මම නැහැ සත්‍ය පුද්ගලයෝ නැහැ කියනවනම් දුක්ඛ සත්‍ය නැහැ කියන එක කියන්නේ. පිළිසින් දකින්න දුකක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? මෙතනදී සාධාරණ අපි මේ ප්‍රශ්නේ විසඳමු. මොකද්ද? දැන් මේ කය මම කියන කම පෙනෙනවා නම් මේ රූප සත්‍ය පුද්ගලික කියලා පෙනෙනවා. ඕගොල්ලෝ ඔක්කොටම පේනව නේද? අවංකවම කියන්නේ. පෙනෙනවා නම් මම නෑ සත්‍ය පුද්ගලෝ නෑ කියන එකද සාධාරණ මේ කය මම විදියට පෙනෙන්නේ කොහොමද? මේ රූප සත්‍ය විදියට පෙනෙනකම ඇති උනේ කොහොමද කියලා හෙව්වොත් හොයනවා නම් නැහැ කියලා බලන එකද මේ විදිහට පෙනෙනවා නම් පෙනෙන දේ උනේ කොහොමද කියලා බලනවා මේ දෙකෙන් සාධාරණ කෝකද මේකයි මම කියලා පෙනෙද්දි මම නෑ කියනකට වඩා සාධාරණ නැද්ද මේ කය මම කියලා පෙනෙන්නේ කොහොමද එහෙනම් කියලා හොයනකොට මේ කය මම කියලා පෙනෙන්නේ කොහොමද කියන එක තුල තියෙනවද මම නෑ කියන උත්තරය මේ රූප සත්‍ය පුද්ගලය කියලා පෙනෙනකොට සත්‍යෝ නැහැ පුද්ගලයෝ නැහැ කියලා පලා යනවට වඩා හොඳ නැද්ද මේ රූප සත්‍ය පුද්ගලයෝ හැටියට පෙනෙනකම ඇතිවෙන්නේ කොහොමද කියන එක හොයන එක. සාධාරණ නේද? මේ රූප සත්‍ය පුද්ගලය කියලා පෙනෙන්නේ කොහොමද? මේ කය මම කියලා පෙනෙන්නේ කොහොමද? කියන කාරණාව හොයන් යනකොට එයා කවදා සත්‍යෝ නැහැ පුද්ගලයෝ නැහැ කියලා නැහැ. තියෙන දේ, පවතින දේ පිරිසිඳ දකින්න හදනවා. මේ කය මම කියලා යමක් තියෙනවා නම් මේක උනේ කොහොමද? හේතුව හොයනවා. මේ කය සත්‍ය පුද්ගලිය කියලා පෙනෙනවා නම් පෙනෙන බව ඇති උනේ කොහොමද? පෙනුන පෙනුන බව ඇති උනේ කොහොමද කියලා හොයනවා. එහෙනම් අපි මේ පරේෂණය කාලය ඉක්මනින්ම මම කිටි කරන්නම්. නැත්තම් මට කියන්න මේක ගොඩාක් දේවල් තියෙයි. ඒ හින්දා මෙන්න මේ කාරණාව හරියට තේරුම් ගන්න කියලා මම කියන්නේ. අපි මැරෙන කම්ම මරණයෙන් මිදෙන මඟ හොයන්න වෙයි මිසක නිවන හෝ නිවන් දකින මාවත හොයන්න වෙයි මිසක හරියට යමක් ඉගෙන නොගත්තොත් දැන් නොගත්තොත් නිවන් දකින්න නම් හම්බෙන්නේ නැහැ. නිවන් දැකලා වැඩි පහසුවෙන් වැඩින් හම්බෙන්නේ හැමදාම බනහා බනහා හරියක මොකද්ද කිය කිය හොය හොයනන් ඉන්න වෙයි. ඒ නිසා හොඳට මේ කාරණාව සීකර ගන්න. ඔන්න ඔය සිද්ධියටයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ලෝකයේ ඇති වෙච්ච හැටි දකින්න කෙනා ලෝකේ නෑ කියන්නේ කියලා. ඒක වෙන හැටි මම පෙන්වන්නම්. මෙන්න මේ ටික මෙතන ඉඳලායි මම ගැඹුරුයි කියන්නේ. මෙන්න මේ ටිකයි අද ඔබගේ ලෝකයට අයිති නැති ඔබගේ ටැංකියට මම මගේ කියපු ටැංකිය ඇතුළට අයිති නැති ටිකක් නෙමෙයි. ඒ හින්දායි ඔබට ඔක පැටලෙන්නේ. ඒ හින්දායි ඔබට ඔක ගැළපෙන්නේ නැත්තේ. නමුත් ඔබ මේ ප්‍රශ්නේ විසඳ ගන්න නම් මේ ලෝකයේ ඇත්ත කියලා දුක් විඳින එකෙන් මිදෙන්න නම් මේ දර්ශනය ඔබ තුළ ඉපදිය යුතුමයි. ඒ කියන්නේ උප්පත්ති වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් විඥානීය රූපයකට හිත මේ රූපයකට දැසගත්තාම මේ කය හැඟීම් දැනෙන බව ඇති වුනහම ඒ නිසා මේ ආයතන ටික ඇති වුනහම ඊට බාහිර වස්තු ගැටෙන බව ඇති වුනහම පේනවා අපිට. ශබ්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා. මෙන්න මේ රූප පෙනෙන, ශබ්ද ඇහෙන, ගඳ සුවඳ දැනෙනකම තුල මුලින්ම තිබුණේ සත්ව පුද්ගල ආත්ම නොවන ධර්මතාවයක් ශුන්‍යතාවයක් හිස් ඉඩමක් එතන තිබුණේ චිත්ත චෛතසික රූප කියන ධර්මතාව ටික පරමාර්ථ වශයෙන් එතන තිබුණා චිත්ත චෛතසික රූප කියන ධර්මතාව ටික ඒ රූප වල තිබුණේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මා ධාතු මට විස්තර කරන්න වෙලාව මදි. ඕගොල්ලන්ට රැ වෙනස නැත්නම් අද හිතාගෙන ඇති එකකින් එක විස්තර කරනවා කියලා. හ්ම්. ඉතින් මාර්ගදර්ශනයක් වෙන්නේ නැති. නමුත් හොඳට තේරුම් ගන්න මෙන්න මේක පස්සේ මේකට ඕනේ පුරවලා මම ඒකවතනක දේශනා කරන්න. හ්ම්. නමුත් අද මේ ටික තේරුම් ගන්න මේ ස්පර්ශ ආයතන 6 උප්පති වශයෙන් ගෙනෙනකොට ශුන්‍යයි සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර පෙනෙන ඇහෙන කමක් තිබුණා. ඒ පෙනෙන්නේ මට ඇහෙන්නේ මට කියලා ඒක උරුම කරගන්න මේ මම කියන ගතිය තිබුණෙත් නැහැ. මේ පැත්තේ Taman හිටියෙත් නැහැ. පෙනෙන පැත්තේ සත්‍ය පුද්ගලෙත් හිටියේ නැහැ. උදාහරණයක් ගත්තොත් රූප වාහිනී තිරයක පෙනෙන රූප පැත්තට හොඳට හිත තබන්නේ රූප වාහිනී තිරයක පෙනෙන රූප ඇතුලේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවද? එබ්බඳු රූපමයි ඇති ඉදිරිපිටට ආවේ. ඇහෙන ශබ්ද තුල හොඳ ශබ්ද නරක ශබ්ද බණින ශබ්ද ප්‍රසංසා කරන ශබ්ද තිබුණේ නැහැ. මම මේ වචන ටික මේ කතා කරන වචන ටික ඕගලන්ට තේරෙනවා. නමුත් මේ විදිහට කතා කරන ওই විදිහටම කන් තියෙන කන් ඇහෙන නමුත් අන්‍ය ජාතික කෙනෙක් ජර්මන් හරි ප්‍රාන්තර ජාතික කෙනෙක් මෙතන හිටියොත් මං කියන එක තේරෙන්නේ ඉතින් කියන දේ ඇහෙනවා නම් එයාට තේරෙන්න ඕන ඕගලන්ට තේරෙන්න ඕන. සබ්දයක සැබෑ ස්වභාවය ඒකයි. හොඳවත් නැති නරකත් නැති නින්දාත් නැති ප්‍රශංසාත් නැති සබ්දයක් තමයි ඔබේ කනට එන්නේ. ඒ විදිහට ශබ්ද තිබුණේ මේ ආයතන හයේම තියෙන්නේ එහෙම මට්ටමක්. ඒබඳු ආයතන ටිකට ඇහැට රූපයක් එනකොට පෙනෙනවා. ඔබ කලේ එක චූටි වරදක් විතරයි. කිරි කලයක් දොල ගොම බිඳුවක් විතරයි දාන්න ඕන. ගොඩක් ඕන බිඳුවයි. ඔක්කොම කැටි ගහනවා. ඒ වගේ මේ පෙනෙන දෙයට චූටි සිත් මාත්‍රයක් විතරයි උපදන්න ඕනේ. මේ අරමුණ හොඳයි කියන ප්‍රඥා හොඳයි කියන ප්‍රඥාප්තියවත් එපා. කැමැත් මේ අරමුණේ සතුට වෙන කම විතරක් සතුට වෙන කමකින් මේ අරමුණට හිත නමන්න. පෙනෙන දේ ඔබ කැමැත්තෙන් ඒ දිහා බලපු කමයි දෙකම එකතු කළා. ඒ රූපය හරි හොඳයි කියලා. ඒ රූපය ඔබට කැමති විදිහේ දෙයක් හැටියට තේරේ. කැමති කෙනෙක් හැටියට තේරේ. මේ පෙනෙන දේට අකමැති කම කියන සිතේ ගතිය විතරක් නමන්ද පෙනෙන දේ අකමැති දේ දෙකම එකට එකතු කළා ඔබට දැනෙයි මේ Taman කැමති නැති රූපයක් හැටියට ඒ වගේම මේ පෙනෙන රූපෙට සිතුවිලි මාත්‍රයක් විතරක් හිතන්න මේ මගේ දරුවා දරුවා හොඳයි නේද කියලා පෙනෙන දේ හිතපු දේ එකතු වෙලා මේ රූප දරුවා කියලා හැදේ මේකේ කතාව මෙච්චරයි පෙනෙන ටික තිබුණේ ස්කන්ධ ටිකක් සත්පුද්ගල නොවන. Taman තුලින් එකතු වුණා පෙනෙන දෙයට ඇහෙන දෙයට තණ්හා උපාදාන කියන ගති දෙක විතරයි. උපාදානය කියනකොට මේ පෙනෙන දේ සත්‍යයේ පුද්ගලික ආත්ම හැටියට ගන්න එකට කියන සත්පුද්ගල භාවයෙන් ගන්න එකට කියන අත්වාද උපාදානය. මේ පෙනෙන පැත්තට පෙනෙන තැනක අන්තර්ගතය දන්නේ තියෙන දේ දන්නේ නොදන්න හින්දා සත්‍යයක් පුද්ගලික ආත්මයක් කියන හැඟීමෙන් බැලුවේ අත්වාද උපාදානය. උපාදානය තමන් ගාව තියෙන්නේ. එතකොට දැන් පෙනෙන දෙයට මේ වගේ gati ටිකක් එකතු කළ පමණකින් ඔබ තුල කාම භූමියේ කර්ම භවය සකස් වෙනවා. දැන් ඔබට පෙනෙන්නේ මේ ආයතන ටික පැත්තේ මිනිස්සුයෝ ඉන්නවා, සත්වයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, වටිනා වස්තු තියෙනවා කියලා. එහෙම පෙනෙන්නේ ඔබටයි. මට කියන්න තියෙන දේ ඔබෙන් අහුවොත් ලෝකේ කියන්නේ මොකද්ද කියලා මේ මගේ අම්මා තාත්තා දුව පුතා නංගිලා මල්ලා ගෙවල් දොරවල් කියනවා මේ අය එක්ක ඉන්න එකයි මේ ලෝකේ කියන්නේ. ඒක වැරදි නෑ. ඒ ඔබ පවසන්නේ ඔබේ අද්දකේම. ඔබටයි ওই විදිහට ලෝකෙ පෙනෙන්නේ. හැබැයි ওই විදිහට මේ වස්තු ආරම්භය සත්‍යය ඉන්න පුද්ගලයෝ ඉන්න වටිනා නොවටිනා කමට තියනවා කියලා අද ඔබට පෙනෙනකම උප්පත්ති වශයෙන් ඔබ අරගෙන ආවේ නැහැ. ඔබ අරගෙන ආවේ පෙනෙන ඇහෙන ආයතන ටිකක්. වර්තමාන කෙලස් ටිකක් එකතු කළයි වර්තමාන දිට්ඨියක් එකතු කළයි සිතෙන් ඔබට මේ ලෝකයේ නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් ඔබ දන්නවා ප්‍රතිසන්දි වශයෙන් අරගෙන ආපු පිරිසිදු ශුන්්‍යත. ඔය ස්කන්ධ ටිකට කියන්නේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණි ආයතන ටිකේ සැබෑ ස්වභාවය හඳුන්වන නම් තුනක් තමයි මොකද්ද? අනිමිත්තයි. රාග වශයෙන්, දේශ වශයෙන්, මෝහ වශයෙන් ගන්න කිසිදු නිමිත්තක්. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක හැටියට ගන්න කිසිදු නිමිත්තක්. දෙවියෝ ප්‍රඥයෝ මිනිස්සුයෝ තිරසංගත සත්වයට ගන්න කිසිදු නිමිත්තක් නැහැ. එහෙනම් අනිමිත්තයි. ඒ ස්පර්ශ ආයතන හයේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත කිසිවක් නොතිබුන නිසා ශුන්‍යතයි. ඒ ආයතන හයේ ප්‍රාර්ථනා කටයුතු කිසිම වස්තුවක් නොතිබුන නිසා අපනේතයි. අනිමිත්ත ශුන්‍යත අපනහිත කියන ලක්ෂණ තුනකින් සමන්විත ස්කන්ධ ටිකක් තමයි ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන්නේ. ඒ ටිකට ඔබ ටික ටික වැඩෙන්න වැඩෙන්න මේ ආයතන ටික ටික ටික ටික ලොකු වෙන්න ලොකු වෙන්න ඒව දිහා ඔබ බැලුවේ පුද්ගලයෝ ඉන්නවා වටිනා දේවල් තියෙනවා මිනිස්සුયો ඉන්නවා කියන අදහසෙන් ඔබ බැලුවේ එහෙම ඔබ ඒ පෙනෙන හැන දෙයට ඔබ ওই විදිහට බලපු නිසා ඔබ තුල මිම්මක් පිහිටියා පෙනෙන හැන පැත්තේ මිනිස්සු ඉන්නව වටිනා තියෙන දේවල් තියෙනවා කියලා. වපුර පුදේ අපිට කපන්න වෙන්නේ. අපිම ඇති කරපු කර්මයටයි අපිට විඳින්න වෙලා තියෙන්නේ. දැන් ඔබට මේ ලෝකෙ පෙනෙන්නේ මේ සත්‍ය පුද්ගලයෝ කියලා. මේ කය මම කියලා. හොඳට දකින්න මෙහෙම පෙනෙන කම ඇතිවලා තියෙන්නේ ඔබට ඒකයි ලෝකේ ලෝකේ ඇති වෙන හැටි දකින්න කෙනා ලෝකේ නෑ කියන්නේ. පෙනෙන ඇහෙන ticket තණ්හා උපාදාන කියන කෙලෙස් ටික තබලා තබා ගත්තාම කර්ම භවය හැදෙනවා එදාට. මේ රූපේ තමන් වෙලා මේ රූපේ සත්‍ය පුද්ගලය වෙලා වටිනා කියන කමට එයාට පෙනෙනකම නිර්මාණය වෙනවා කියලා දකින හින්දා ලෝකේ කියලා එකක් නෑ කියන්නේ. එතකොට මෙතනින් පෙන්වුවේ මේ රූපය මට නම් පෙනෙන්නේ සත්‍යය කියලා. මට මම සුදුසුද මේ සත්‍ය කොහේද නැද්ද? මරණයෙන් පස්සේ කොහාට යයිද කියලා අහනකොටම තියෙනවා මේ රූපේ සත්‍යය කියලා පෙනුන පෙනෙන හැටි හැදුන ක්‍රමේ මම දන්නේ කියන එක. මේ රූපේ මට සත්‍යය කියලා පෙනෙනවා නම් පෙනෙනකොට මේ රූපේ සත්‍යයක් හැටියට පෙනෙනකම ඇති වුණේ කොහොමද කියන එක මම නොදන්නකොට මට හිතෙන්නේ ඇත්තටම සත්‍යයක් ඉන්නවා ඉන්නේ හින්දානේ මට සත්‍යයක් ඉන්නවා කියලා පේන්නේ කියලායි. එතකොටම සක්කාය දිට්ඨිය ඇති වෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන එක. සත්‍ය පුද්ගල ඇතිවෙච්ච හැටි දන්නේ නැහැ. එතකොටම සත්‍ය පුද්ගලෙක් කියලා හිතෙන්නේ. සක්කාය දිට්ඨිය ඇතිවෙච්ච ගමම විචිකිච්ඡාව නැති කරන්න බෑ. එහෙනම් මේ ඉන්න සත්‍ය කොහේ ඉඳද්ද? කොහොම ඉඳද්ද? මොකෙක් වෙන්නද? මොකෙක් වෙලා මොකෙක් වෙන්නද? මොන කර්මයක් කළා මෙතෙන්ට එන්නද දන්නේ දැන් මේ ඉන්න කෙනා කොහාට යයිද? කොහොම යයිද? මොකෙක් වෙයිද? කියලා පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති කියන දෙකට එනවා. එන්නේ මොකක් නිසාද? මෙතන දැන් මට සත්‍යයක් කෙනෙනවනේ. කෙනේ සත්‍යය ගැන යහන්නේ. මම හිතන්නේ. යම් වෙලාවක දැක්කොත් මම මටයි මේ රූපේ සත්‍යයක් වගේ පෙනෙන්නේ නම් එහෙම පෙනෙන්න හේතු ටිකක් මම දැක්කොත් ඇහැට පෙනුනේ රූපයක් තියෙනවා මේ රූපේ මෙන්න මෙහෙ නැත්තම් වේදනාවක් තියෙනවා ස්පර්ශයෙන් හටගත්ත චෛතසිකයක් සංඥාවක් තියෙනවා ස්පර්ශපත්තෙන් හටගත්ත සිතුවිලි මාත්‍රයක් චේතනාවක් වෙනවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් සිතුවිලි මාත්‍රය විඥානයක් වෙනවා නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් දැනගැනීම මාත්‍රය ඉබ්බන්තු හේතු ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටිකට මම පුද්ගලයෙක් කියලා බලපුකම නිසා මට පුද්ගලයෙක් කියලා පේනවා මම්ම වපුරපු දෙය මට පේනවා මේ ස්කන්ධ ටිකට මේ වැරද්දෙන් හිත නමපුකම නිසා මේ කෙලෙස් නිසා මට දැන් මෙහෙම පේනවා කියලා දැක්කොත් මම කිසි වෙලාවක පුබ්බන් පෙරපස දුවනවාද? මටයි මෙහෙම පෙනෙන්නේ පෙනෙන්න හේතු ටිකත් මගේ මේ වැරද්දයි කියලා මම දැක්කොත්. ලෝකයේ පෙනෙනවා සත්‍ය පුද්ගල කියලා පෙනෙනවා නෑ කිව්වේ නෑ පෙනෙනවා. හරි. හැබැයි ඒ පෙනුනකම ඇති උනේත් මෙහෙමයි කියලා මම දන්නවනම් මම ලෝකෙට දැකගන්නේද? එහෙනම් මේ සත්‍යය කොහේ ඉන්නද කොහොම ඉන්නද කොහොම කොහොම ඉන්නද කියලා දුවයිද කියන්නේ? එහෙම කෙනෙක් දුවනවා නම් ඒ කාන්තෙන් යා මේ ලෝකයට ලෝකයට ඇති වෙච්ච හැටි දන්නේ නැහැ කියන එකමයි කියන්නේ. මම කියන එක තේරෙනවා මේක ගොඩක් ගැඹුරුයි. හැබැයි සතරම් වගේ වටිනවා නිවන් දකින සසර දුක ගෙවා ගන්න ඕන කෙනෙකුට. මේ දර්ශනය හරහා මේ ලෝකෙ මිදෙන්නේ නැහැ කවුරුවත්. මේ දර්ශනය නැතුව සක්කාය දිට්ඨිය මිදෙන්නේ නැහැ කවුරුවත්. ඊට පස්සේ එතකොට මෙයාට නුවණ එනවා නම් මේ පෙනෙන අරමුණේ ඇත්ත ඇති හැටි බල බලනවා හැබැයි පුද්ගල භාවයට මම හිතනමන්නේ එහෙම වුණොත් මේ රූපයේ පුද්ගලික සත්‍යයක් කියලා පෙනෙනකම නැති වෙනව නේද කියලා දකිනින්ද සත්‍ය පුද්ගලෙ ඉන්නවා කියලා තියනවා කියලා කියන්නේ එයා. ඇහැට පෙනෙන දේ ඇත්ත ඇති හැටි බැලුවොත් පුද්ගල භාවයට නොබැලුවොත් පුද්ගල භාවයට බලපුකම ටික ටික ගෙවෙනවා අලුතෙන් අලුතෙන් පුද්ගල භාවය නූපදිනකොට ඕකට කියනවා උපන් ආශ්‍රව ගෙවෙනවා නූපන් ආශ්‍රව නූපදිනවා. උපන්න පුද්ගල භාවයක් තියෙනවා නම් ගෙවෙන විදිහට නූපන් පුද්ගල භාවය නූපදින විදිහට මේ රූපය ඇත්ත පෙන්නනවා. ඇත්ත පෙන්වන්න තියෙන්නේ ක්‍රම දෙකකට. මොකද්ද? පුද්ගලයේ කියලා ඉපදිලා පෙනෙන කමක් තියෙනවා මේක ටික ටික ගෙවෙන්න. අලුතෙන් අලුතෙන් මේ රූපය පුද්ගලයේ කියලා පෙනෙන විදිහ ඇති වෙන එක නොවෙන්න. රූපය ඇත්ත පෙන්නනවා. ඔකට අපේ ජීවිතෙන් අර්ථය. ඔක පෙළෙන් කියන්නේ උපං ආශ්‍රව ගෙවෙන නූපං ආශ්‍රව නූපදින විදිහට හිතන එකයි යෝනිසමනසිකාරය. ඒක මගේ ජීවිතයේ වචනයට ගත්තොත් පුද්ගලයෙක් හැටියට මේ රූපේ පෙනෙන කම නැති වෙන්න දිය වෙන්න මේ රූපයේ පුද්ගලයෙක් හැටියට සත්වයෙක් හැටියට පෙනෙන කම අලුතෙන් අලුතෙන් ලියලන්නේ නැති වෙන විදිහට. රූපේ ගැන බලන්න මම ගත්තොත් ටික ටික ටික ටික ටික ටික අලුතෙන් අලුතෙන් පුද්ගල භාවයෙන් උපදින නිසා තියෙන ටික ගෙවිලා ගෙවිලා යන නිසා ගෙවෙනවා කියන්නේ ක්ෂය වෙනවා. ඔකට කියනවා එකපාරට නැති වෙන්නේ. ක්ෂය වෙනවා කියලා කියන්නේ ක්ෂය රෝගී කියලා කියන්නේ එකපාරට නැති වෙන්නේ. මේ පෙනාවේ මේවා ටික ටික ගෙවෙන්නේ. කහ කැල්ලක් අපි උරච්ච කරනකොට, හඳුන් කැල්ලක් උරච්ච කරනකොට ක්ෂය වෙනවා. ටික ටික කියන එකපාරට නැති වෙනවා. ඒ වගේ පුද්ගලයේ පුද්ගලයේ පුද්ගලයේ කියලා පින්න කමක් තියෙන එකපාරට නැති වෙන්නේ. මෙතන ඉඳලා යෝරක් අහිට ගිහිල්ලා වතුරක ජබොක් ගාලා පයින්නවා වගේ ඔගොල්ලෝ හිතාගෙන අපි මෙහෙම යන කරගෙන කරගෙන යන නිවනට බක් ගාලා පණි වැටේ කියලාද? එහෙම නැහැ. අනුක්‍රමයෙන් දුක ගෙවා ගන්න ඕනේ. මේ සමුදය ගෙවා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ දැන් ජරා මරණ දුක සත්‍ය පුද්ගල භාවයට පෙනෙනවා. මේ පුද්ගලයා ඉන්නේ හින්දා පුද්ගලයා කැමතිනම් පුද්ගලයා නැති දවසට කැමති දේ නැතිවීම දුක එනවා. මේ පුද්ගලයාට අකමැතිනම් ඒ අකමැති පුද්ගලයා මට පේන්න ඇහෙන්න ඉන්න තාක් මට කරදරයක්. එතකොට මේ පුද්ගලයා කියන ටික මෙන්න නැතිවම මට කැමැත්ත අකමැත්ත කියන දෙකම අතහැරෙනවා. එතකොට මේ පුද්ගලයා කියන ටික දන්නවා ඇති උනේ පෙනෙන දෙයට නූපම් පුද්ගල භාවයේ ඇති වෙන විදිහට උපම් පුද්ගල භාවයේ වැඩි වෙන විදිහට හිතපු හිඳයි මට පුද්ගල භාවයට පෙනෙන්නේ. ඒ හිඳයි මේ රූපයට යම්ම දෙයක් වුණොත් මට පුද්ගලයකට උනා කියලා විඳින්න දෙන්නේ. මම හැමදාම රූපෙ දිහා බැලුවේ කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුන් යුක්ත රූපമിതിය ඇස් ඉදිරියට දෙනකොට නූපන් සංයෝජන ඇති වෙන විදිහට නූපන් දරුවා කියන අදහස ඇති වෙන විදිහට උපන්න දරුවා කියන අදහස වැඩි වෙන විදිහටයි මම ඒ දිහා හැමදාම බැලුවේ බලන්න බලන්න බලන්න බලන්න මට මේ දරුවමයි කියන පෙනීම තහවුරු වුණා ඒ මං වපුරු මං හදාගත්ත කර්මයට මං වපුරු බීජයට විපාක හෙට දවසේදී රූපේ විපරිණාම වෙනකොට මගේ දරුවා ලෙඩ වෙලානේ මගේ දරුවට මෙහෙම රෝගයක් හැදිලානේ අනේ මගේ දරුවා කාලේ මැරුණානේ කියලා ඔබට අඬන්න බෑ අඬන අම්මල ඇති වුණ තරම් යම් වෙලාවක දරුවගේ ඉපදීමම දුක කියලා ඔබ දන්නවනම් ජාතිපච්චය ජරා මරණ දුක ඒ දරුවව උපදවා ගන්නෙ මම මේ පිළින ස්කන්ධ ටික ඇත්ත නොදැන නෝපන් දරුවා උපදින විදිහට උපන්න දරුවා තහවුරු වෙන විදිහට හිතන නිසායි. දරුවේ තියනවා කියන අදහස උපදින නිසායි. ඔබ ඒකේ දෝෂේ තේරුම් අරගෙන අනිත් පැත්තට හැදුවොත් එතකොට ඔය විදිහට නෝපන් දරුවා කියන සංඥාව උපදින උපන් දරුවා කියන සංඥාව වැඩි දියුණු වෙන විදිහට ඒ රූපෙ දිහා බලනවා නම් ඒ ඇහෙන ශබ්දේ දරුවගේ ශබ්ද කියලා අතුරු කරනවා නම් ඔබට ආයතන හයෙන්ම දැනෙන දරුවා ඉන්නවා වගේ කියලා තේරෙන නිසා මේ විදිහට බැලුවොත් මෙහෙම පැවැත්මක් හැදෙන නිසා ලෝකේ කියලා එකක් නැහැ කියන්නේ දරුවා නැහැ කියන්නේ ඔබ ওই විදිහට කටයුතු කළොත් ඔබට ඔහොම හම්බ වෙනවමයි ඔහොම තපදුක් විඳින්න වෙනවමයි ඊට පස්සේ ඒ රූපය දිහා නූපන් දරුවා උපදින නූපදින උපන්න දරුවා කියන සංඥාව ගෙවෙන විදිහට රූපය ඇත්ත ටික ටික පෙන්න පෙන්න හිටියොත් ඔබට මේ දරුවා දරුවා කියන අදහස ටික ටික ගෙවෙයි මේ රූපේ දරුවනේ කියන ක්‍රම උපන්න ගතිය තියෙන ගතිය ටික ටික ගෙවේ. නූපන්න ගතිය නූපදින උපන්න ගතිය ටික ටික ටික ටික ගෙවෙනකොට ඔබට රූපය ඇත්ත මෙහෙම් පෙනේ. මේ ආශ්‍රය මෙහෙම් දුරුවේ. ඔබ නිදිලා ඔබට නිරුද්ධ වෙලා දුකෙන් දරුවා ඉපදිලා නැති නිසා දරුවා ලෙඩ වෙලා මහලු වෙලා මැරිලා විඳින දුක් ටික විඳින්නේ වෙන්න වෙන්නේ. ඒ කතාවමයි මේ මේ රූපයත් සතර මහා ධාතු මේ රූපය දිහා ඔබ බැලුවේ නූපන් සංයෝජන උපදින උපන් සංයෝජන වැඩෙන විදිහට නූපන් මම කියන හැඟීම නැවත නැවත ඉපදලා තහවුරු වෙන විදිහට මේ කය මම කියන ගතිය උපන්න ගතිය නැවත නැවත වැඩෙන විදිහට නම් ඔබට හැමදාම මේ කය මම වෙයි. ඒ මම වුණාම මේ කයට වෙන සීතත් ඔබට මම විදිහට විඳින්න වෙයි. උෂ්ණෙත් මම විදිහට විඳින්න වෙයි. බඩගින්න පිපාසයත් විඳින්න වෙයි. නින්දා අපහාස අනුම් බැනුම් තාඩන ඔක්කොම මට විඳින්න වෙයි. මේ මම නිසා මේ ස්කන්ධ ටිකට මේ කෙලස් ටික ඇති වෙන විදිහකට බැලුවොත් මේ කය මම කියන හැඟීම ඇති වෙලා දුක එනවා කියලා දකින්න කෙනා මම කියලා කෙනෙක් නෑ කියන්නේ. ඒ වගේම මේ කය කෙරෙහි උපන්න මම කියන ගතිය නූපදින විදිහට නූපන්න මම කියන ගතිය නූපදින විදිහට දැන් මම කියලා පෙනෙනකමක් තියෙනවා මේක ටික ටික ගෙවෙන විදිහට කයි ඇත්ත නිතරම පෙන්වන්න ඕනේ කියලා උත්සාහවත් වෙනවා නම් කෙනෙක් නූපන් ආශ්‍රය කරන නූපදින උපන් ආශ්‍රය කරන ගෙවෙන විදිහට බලනවා නම් කියන එක අපේ භාෂාවේ ඇත්ත. මම වගේ මේ කය අලුතෙන් මම විදිහට පෙනෙන එක නොවෙන්න. දැන් පෙනෙන කමක් තියෙනවා ඒක ගෙවෙන්න. ඇත්ත පෙන්නනවා කයි. ඔහොම හිත හිත හිත හිත හිත හිත ඉන්නකොට මේ රූපය ඇත්ත දකිනවා. මම කියන එක ෂේ වෙනවා, ගෙවෙනවා. මේ පැත්තෙන් අලුතෙන් උපදින්න තියෙන එක ගෙවෙනකොට මේ කය කියේ මම කියලා පෙනෙන පෙනුමෙන් මිදෙයි ඔබ. මේ දර්ශනෙන් මිදෙයි, මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙයි, වැරදි දැක්මෙන් මිදෙයි, විපල්ලාසයෙන් මිදෙයි, විපරිත සංඥාවෙන් මිදෙයි. එදාට මේ කය කැඩුනක් දුරත් අනේ මම දැන් ලෙඩ වෙලා මම නාස් වෙලා මම මැරලා කියලා ඔබට දුක් විඳින්න වෙන්නේ. ඔබ දන්නවා මේ ටිකට කෙලෙස් එකතු නොකළොත් මම නැති වෙන හැටි දන්න හින්දා කෙලෙස් එකතු කළොත් මම හැදෙන හැටි දන්න හින්දා මම කියන එක ඇත්ත වෙන්නේ ඒ මම කොහේ ඉන්නද කොහොම ඉන්නද කොහොම ඉඳලා මම මෙතෙන්ට එන්නද කියලා ඔබ කවදාවත් කියන්නේ මම හැදුන හැටි මේ විදිහට කළොත් මම නැති වෙන හැටි දකිනවා නම් මේ මම කියන එක ඇති වෙන හා නැති වෙන හැටි නොදන්නකොට ඔබට මම ඇත්ත වෙනවා ඒක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ මේ ලෝකේ ඇති වෙනා නැති වෙන හැටි නොදන්නකොටම සක්කාය දිට්ඨිය. අවිද්‍යාව තිබුණේද සක්කාය දිට්ඨිය. මම ඇත්ත වෙලා නම් ඒ මම කොහෙන්ද එන්නේද්ද? මම කොහෙ ඉන්නේද්ද? කොහොම ඉන්නේද්ද? මොනව මොනව කරන්නේද්ද? මොකෙක් වෙලා ඉඳලා මොකෙක් මෙතෙන්ට එන්නේද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ මම ඇත්තටම නැරලා කොහේ යයිද දන්නේ නැහැ. ඈ මොක මොකක් වේද දන්නේ කොහේ ගිහිල්ලා මොන විදිහට උපදෙස් දන්නේ ඇයි මේ මම ඇත්තම කියලා නමුත් ඔබට තේරෙයි මේ මම හේතු ප්‍රත්‍යයයි උපත් වශයෙන් මේ මම ගෙනාවේ නැහැ මේ මම කොහාටවත් යන්නේ මේ පෙනෙන රූපෙට මම කියන හැඟීම ඇති වෙන විදිහට උපන්න හැඟීම වැඩි වෙන විදිහට හිතලා මේ මම කියන හැඟීම හදාගත්තේ කියලා දන්නවනම් මැරෙන්න ඉස්සෙල්ලා ගෙනාවු මරණයෙන් පස්සේ යන මමක් දකින්නේ නැහැ ඔයගොල්ලෝ. එහෙම අන්තිමට දුවන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා මම කියන දුකෙන් නිදහස් වෙන දර්ශනය. ඒ වගේම මේ පෙනෙන ඇහෙන ස්කන්ධ ටිකට නූපන්න සත්පුද්ගල හැඟීම උපදින උපන් හැඟීම වැඩි වෙන විදිහට හිතලා යොබා හදාගත්තේ කියලා ඔබ ඔබවම දන්නවනම් ලෝකේ මවාගත්ත නිර්වාණ කරුවා මම අවිද්‍යාව මම කියන්නේ නිර්මාණ කරුවා මේකේ අවිද්‍යාව නිර්මාණකරුවා තණ්හාව අවිද්‍යාව තණ්හා කියන මේ හේතු දෙක මේ ලෝක නිර්මාණකරුවා කියලා ඔයගොල්ලෝ දන්නවා නම් මේ අවිද්‍යාව තණ්හා කියන හේතු දෙක නැති වුණොත් මේ නිර්මාණකරුවා නැති වෙනවා කියලා Tamanට මේ පේන දර්ශන නැති වෙන කියලා දන්නවා නම් කවදාවත් පූර්වාන්තය අපරාන්තයට දුවන්නේ නැහැ මේ සත්‍ය කොහෙන්ද ලැබෙයිද කොහට යයිද කියලා හොඳට මතක තබා ගන්න. ඔබ අද මේ ජීවිතයේ ඇත්තම වෙලා මමම වෙලා ඒ ජීවිතේ දුක් වෙලා නිවන් දකින්න නම් උත්සාහවත් වෙන්නේ. ඒකටයි සීලබ්බත පරාමාස කියන්නේ. සිල් වූත සමාදන් වෙන්න කියලා තියෙන ඔබට නිවන් දැකීම සඳහා සිල්වත් වෙන්න වෙලා තියෙන්නේ. මම කියන එක තේරුණාද දන්නේ. දැන් ඔබ ඉන්නවා. ඔබ ඇති වෙච්ච හැටි, ඔබ නැති වෙන හැටි දන්නේ නැතිකම හින්දා ඔබට ඔබ ඇත්ත වෙලා. ඔබ දැන් ඔබේ ජීවිතේ දුක් සහිතයි කියලා පේනවා. දැන් ඔබේ ජීවිතයේ දුකෙන් මුදවන්න ඔබ ක්‍රමෝපායම් හොදයි. දික්ක සහගතයි ඔබේ වෘතය. නමුත් යම් වෙලාවකදී ඔබට තේරුණා මොකක්ද මේ ජීවිතයේ මේ විදිහට පෙනෙනකම හැටි උනේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා ඔබ ඒ ඇතිවෙච්ච ක්‍රමයේ වළක්වන්න උත්සාහවත් වෙනා මිසක ඒ මම දුකෙන් මිදෙන්න නිදහස් වෙන්න වීර්ය කරන්නේ මේ දර්ශනය නොදන්න හැම කෙනෙක්ම මම ඇත්ත වෙලා සත්‍ය පුද්ගලයා ඇත්ත වෙලා හැබැයි ඇත්ත වෙච්ච ජීවිතේ දුකයි. දුකෙන් නිදහස් වෙන්න වීර්ය කරනවා. මං කියන්නේ ගොඩාක් ගැඹුරුයි. මම දන්නේ කාටද තේරෙන්නේ කාටද නැත්තේ කියලා. මටත් පුළුවන් ජාතක කතාවක් කියන්න. ගුරුවරයෙක් ළමයෙකුට ගණන් බෑ කියලා කියනකොට හරි මගේ පුතේ උඹට ගණන් බෑ නම් අඳපන් චිත්‍ර කියලා දුන්නොත් මේ ළමයා ගණන් අඳීද කවදාද? ගණන් හදයිද? ගගා හරි බැන බැන හරි සරකල්ලා හරි හොඳින් කියලා හරි මොන විදිහට හරි වැරදි වැරදි වැරදිද නෑ ගණන් හදන්නමයි ඕනේ ගණන් හදන්නමයි ඕනේ කියලා නැවත නැවත නැවත නැවත දුන්නොත් අන්තිම දවසේදී අවුරුදු 50 60ක් වෙලා හරි මේ ගණන් හදාගන්නේ ඒ ශේත්‍රෙම යා ගැටුනේ නිසා අනේ මේ මිනිස්යන්ට මේක තේරෙන්නේ බෑනේ කියලා මම සරල දෙයක් කියන්නේ. හරිද? මට එහෙම දෙයක්වත් නැහැ. මං මං දායකනේ ඇත්තනේ. මට ඕනේ මේ අතරින් 100ක් වෙනවනම් මම දන්නේ 100ම දන්නේ කීයටවත් දකින්නේ නැහැ කියන එක මම දන්නවා. මට එක්කෙනෙක් දැක්ක 100 ඇති මට. ඉතින් මම කියන්න පුළුවන් නම් මේක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න මේ තුල නිදානයක් වගේ වටිනා පණිඩයක් මම කියනවා. පෞද්ගලික අදහසක් නෙමෙයි මම කියන්නේ මම කියන්නේ ඕගොල්ලන්ගේ කතා සාස්ත්‍රයක් නේ කියන්නේ. සාස්ත්‍රයක් හරියට කිව්වද නැද්ද කියන එක බලා ගන්න තියෙන්නේ මොකක්ද කියලා මම කියලා තියෙනවානේ. මොකක්ද කියන්නේ? සාස්ත්‍රයක් බලන්න ගියාම ඒ සාස්ත්‍රකාරය හරියට සාස්ත්‍රය කිව්වද නැද්ද කියන එකට තියෙන සාක්ෂිය මොකද්ද? සාස්ත්‍රකාරය සාස්ත්‍රකාරයේ දෙයක් කිව්වොත් හරියට කියවුණා වෙනවද? නෑ. සාස්ත්‍රය බලන්න ගියාම ඒ ශාස්ත්‍රකාරයා මං බලන්න ගිය කෙනා ගැනම කිව්වොත් ඔබේ ගෙදර කාමර මෙච්චරක් තියනව නේද? Tamanට පේන ඇත්තද? ඔව්. ගේකව ගහක් තියනව නේද? ඒ තියා ලිදක් තියනව නේද කියලා කියන කියන දේ Taman තුල පෙනෙනකොට කියනවද නැද්ද හරියට කිව්වද නැද්ද කියලා? හරියට කිව්වා කියනවා. කියන කියන දේ Taman තුල පෙනෙන්නේ නැත්තම් හරිය හරියට සාර්ථක කියවන්නේ නැහැ. ඒ හින්දා මේ කියන්නේ ඔබට ආදේශ කරලා බලන්න. මේ කියන කියන දේ ඔබට ආදේශ කරලා බලන්න. ඔබට ඒක පියුම් නැත්තම් සවක්ඛාතෝ භගවත ධම්මෝ කියන්න එපා. මනාවකට කියලා තියෙනවා කියලා ගන්න එපා. සාත්‍තරේ වැරදි ඔබට. ඔබට කියන කියන වචනේ ආදේශ කරනව හොඳට තේරෙනවා නම් සවක්ඛාතෝ භගවත ධම්මෝ කියුවේ හිතෙන බන තේරෙනවා. තේරුම් නැහැ කියලා සාත්‍තරේ වැරදි කියලා අතහින් දෙපා. ඈ ආපහු ආපහු උත්සාහවත් වෙන්න. ඒ වගේ මෙතනදී මේ අපේ මාත්‍රලේ ලංකාවද ඕස්ට්‍රේලියාවද ඇමරිකාවද එංගලන්තද කියන ප්‍රශ්නේ නෙමෙයි මෙතන තියෙන්නේ. ජාති ජරා මරණ වලට මේවා මෙ නෙමෙයි. මේ අවුරුදු 50ක 60ක ජීවිතේ ප්‍රශ්න නෙමෙයි. මට හම්බෙලා තියෙනවා විශේෂඥ වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරුන්ට උගන්වනවා. එයාගේ අන්තිම කාලේ තමන්ට හැන්ද අල්ලගෙන බස්තික් කණ්ඩට වෙවුලන මට්ටමටපත් වෙච්ච තමන්ගේ අතේ ස්නායු දිහා බලලා ආදි වැඩ කරන හැටි බලා ගන්න බැරි පසු බවටපත් වෙච්ච විශේෂඥ වෛද්‍යවරුන්ට උගන්වන විශේෂඥ වෛද්‍යවරු මට හම්බෙලා තියෙනවා ඒ නිසා අර අපි ගාව තියෙන දැනුම උගත්කමේ පතු බවක් දකිමින් මේ දුර්ලභ ශාසනයෙන් යමක් වැඩක් ගත යුතුයි කියන සත්පුරුෂ අදහසේ පිහිටලා මේකෙන් වැඩක් ගන්න උත්සාහවත් වෙන්න කියන එකත් මතක් කරනවා මේ කියන දේ නොතේරුනොත් අතාරින්න එපා නොතේරෙන දේ තේරුම් ගන්න ආරම්භ වෙච්ච දවසයි කියන තැනින් අපි පින්වතුන් පටන් ගන්නද කියලා හැමදිනාටම මෙසිතින් මතක් කරනවා අපේ සසර ගමන ගොඩාක් දිගයි. මේ බුද්ධ උත්පාද කාලේ මානව ජීවිතයේ සත්‍යධර්මයේ තියෙන වටපිටාව වර්ධව ගන්න එපා. මම මේ කතා කළ ටික හොඳ නුවණකින් බැලුවොත් ඕගොල්ලන් සාධාරණ මනසකින් වැටෙහි අවංකවම හාමුදුරුවෝ පෞද්ගලික අදහස් මාත්‍රයක් කියලා නෑ මේකේ. පෞද්ගලික දෘෂ්ටියකට දාන්න කිසි වචනයක් කතා කරලා නැහැ. මගේම ජීවිතය ගැන නේ දහමතුරු මෙච්චරලා කියලා තියන්නේ කියන එක ඔබට නුවණින් ගවේෂණය කළොත් තේරෙයි. නොතේරෙනවා නම් හෙට දවසේදී අද දවසේදී නොතේරිච්ච දේ හෙට දවසේදී තේරෙන්නත් තේරුණු කෙනාට වඩා තේරෙන්නත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරේ මගේ දේ. එහෙනම් හැමදිනාටම තෙරුවන් සරණයි. කොහොම හරි මේක උත්සාහවත් වුණොත් අද අදම ඔයගොල්ලන්ට සම්දිත්තිකයි අකාලිකයි එහෙපස්සිකයි කියන ගුණ ටිකක් තියෙනවා නොබෝ කලකින් අනේ මොන්නතරම් ඇත්තද අපි මේ බොරුවට දුක් විඳලා තියෙන්නේ කියලා දුකේ කලකිරෙන තැනකට මනස එනවාම ටක් ගාලා එන හැම දිනකටම තෙරුවන් සරණයි